මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මෝන් පැලසේ මහපාසලේ ප්‍රධාන ආචාර්යතුමාත් විද්‍යාවිෂයන් උගන්වන නාමල් උඩගෙදරත් ඒ දෙපළට සහාය දෙන නුවර ගෙදර කුසුමානෝනී ගුරුවරියත් වහාම මාරු කරන්නයි ඉල්ලමින් පෙත්සමක් රහසිගතව ලියවාගත් පැලස්සේ මුදියාංශෙත් පට්ටියේ ගෙදර කිරිනේරුසුත් එම පෙත්සමට ආරච්චිලගේ අත්සන ගැනීමට දැන් සති කිහිපයක්ම නොගත් උත්සාහයක් නැති තරම්ය. එහෙත් ආරච්චිලට ගොඩ පෙරකදෝරුකම් කරන මිනිහෙකුගේ අවසරය නොමැතිව පෙත්සමට අත්සන් කිරීමට ආරච්චිල පොළඹවා ගැනීමට අසීරු විය. අවසානයේ මුදියන්සේ ඒ ගොඩ පෙරකදෝරුවායයි කියන මිනිහාට ගණනක් මිට මොලවා ආරච්චිලගේ අත්සන ගැනීමට උත්සාහ කළේය. පෙත්සමට අත්සන ලැබුවොත් එය Tamanගේ මුලාදෑනිකම නැති වෙන්නට පොටක් පාදා ගත්තාසේයි ආරච්චිල තේරුම් ගත්තේ. ඒ නිසා පෙත්සමට අත්සන තැබීම තවත් සතියකට කල් දැමූ ආරච්චිල එදා රාත්‍රී නිින්දෙන් දොඩවන්නට පටන් ගත්තේය. ඕ <laughs> oh, ඒකත් ඒකත් ඒත්ම මේ මේ මේ අහපම් මුදියන්සේ මං ඔය කඩදාසි කොල්ල ගොඩට මගේ ආසන ගැහුවයි කියලා මහේ ජන්ත උන්නාන්සේ දැනගත්තොත් මොකද මට වෙන්නේ ඈ ඈ හරි හරි හරි ඕ මං කිව්වා තමයි මගේ ගොඩ පෙරක දෝරුවා අසංක්‍රාන්ත කීවොත් මම මගේ අස්සන කස් ගාලා කස් ගාලා ගන්නවායි කියලා හා හා මොකද්ද මොකද්ද කියේ මොදියෝ මොකද්ද කිව්වේ ඈ <laughs> ගොඩ පෙරක දෝරුවා මට අසංකරන්න කීවොත් දෙයම් පොල් මම මගේ අස්සන ගහනවා ගහනවාමයි කිව්වද ඈ බේක අහගෙන ගියාද ගොඩ පෙරක දොරුන් නැහෙට ලොකු ගානක් අතමිට මොලෝලා දීලා අස්සන් කෙරුවට කමක් නැහැ කියලා කියන්නේ මේ මේ බලපම් මුදියෝ මේ බලපම් හ්ම් දැන් දැන් දැන් රෑ ගෙවිලා පාන්දර වෙලාද දැන් දැන් දවස් කීයක් ඔය පෙස්සමට අස්වන ගන්න එක ගැන මම නිදි මැරුවද කතා කරපම් මුදියෝ කතා කරපම් බොට බොට වෙරි මර්ගාතේ හැදිලාද බයියේ හවහා මට බොන්ට දීපු අර ඕරෙම් බාලිද මොන බාලිද බීපු වෙලාවේ ඉඳලා මට නිින්දකුත් නැහැ මගේ මගේ සිහි කල්පනාවක් නැහැ අල්ලපු කාමරේ ඉඳගෙන ඉන්න මගේ ලොකුට මං කියාපු දේ අහුනද දන්නෙත් නැහැ ලොකුට අපේ ඒ රහස් පෙස්සම ගැන ඇහුණා නම් එහෙම කීයට ගියත් මට අසංකරන්ට ඉඩ දෙයිද කතා කරා මුතිය කතා කරා කවුද කවුද කවුද දොරට ගැවි කවුද දොරට ගැවි ඈ කෝ කෝ කෝ මුදියාසේ කෝ කෝ කෝ මුදියා මුදියා කො මුදියා මෙහි ඇති මුදියෙක් නෑ ඊයේ රෑ එළි වෙන කල්ම දෙදෙව්වා මොකද්ද මේ පෙස්සමක් ගැන කියනවත් ඇහුණා දැන් මේ පාන්දර පහයි වෙලාව හීනියක් දැකලා බය වුණාද කෝ කෝ මුදියා මිසු හැදීගෙන එනවද මන් දන්නේ මෙහෙ ආපු මුදියෙක් නෑ මුදියා ඊයේ රෑ ඔහෙව කාර් එකෙන් ගෙන බසලා යන්න ගියා මතක නැද්ද එන්න එකතු වෙලා මහා ලොකු විශාල වින්නැහියක් කරනවා මට හොරෙන්. ඒකයි නේද? ඊයේ රෑ වෙන කල්ම දෙදෙව්වේ ඈ? ඈ මන් දෙදුවා? ලොකුට පිස්සුද ලොකු? මං කවදාවත් තීනෙන් දොඩවන්නේ නැහැ ලොකු. නැත්තම් කවුද මේ පොඩකට කලින් මොකද්ද පෙසමක් ගැනයි අර බොරුකාර ගොඩ පෙරක දෝරුවා ගැනයි මුදියා ගැනයි මහා දිග හැල්ලා ගොරව ගොරව කියෙවි ඈ? කවුද කවුද පෙස්සමක් ගැන කිව්වේ? ඈ? හීනයක් දැකලා මම මොන මොනවා හරි කීවනම් මිසක් වෙන පෙස්සමක් ගැන නම් මගේ කටින් කිව්වා කියලා හිතන්ටවත් බෑ ලොකෝ. හොඳයි ඊයේ රෑ මුදියා එක්ක එකතු වෙලා මොනවා ගැනද කතා කරුවේ කියමු බලන්න. ආ ආ ඒ නිකන් අනම්මනම් දේවල් කතා කෙරුවා. රෑ එක දෙක වෙනකල් අනම් මනම් විතරයි අපි කතා කෙරුවේ. ඇයි මොනවා හරි කවුරුත් ඇවිත් කීවද ලොකුට අපි කතා වෙච්ච දේවල් ගැන? දන්නේ නෑ අයියේ හතුරා එක ආයෙත් පුට්ටු වෙන්නේ. විනාශයක් කරලා ඒ මුදියානන් නවත්තන්නේ. කොච්චර එපා කිව්වත් අහන්නේ නෑනේ. වනවති දවසක. ඈ ඈ කවුද නවතින්නේ? ඈ මේ ඒක නෙවෙයි. ඊයේ රෑට කන්ට බෙදාපු කෑම සේරම තාමත් මේසෙ උඩ. මොනවද ඊයේ රෑ බිව්වේ? <laughs> දීපු දේ ගැන මට දැනගන්න ඕනේ නෑ. නමුත් කෑම කාලාද ආවේ මුදියගේ දිහායි. ඈ? මේ සුමනට ඇහි සුමනට ඇහි. ඔය දොර වහන්ට දොර වහන්ට. මුදියට කෑම උයන අර හඳ පානිගේ කෑම වල රස. කියලා වැඩක් නෑ. ඒ තරම් රසයි කෑම. මේ නරක දෝය සුමන ආපහු මීමුරේටම ඇරලා හඳපානී මෙහි නවත්තා ගන්න බලන්න. ඒක ගැන කතා කරන්නද ඊයේ නෑ මුදියා කන්ට බොන්ට දීලා නවත්තාගෙන ඉඳලා ගෙදරටම ගෙනල්ලා බැස්සුවේ. නෑ නෑ මට හොඳයි අර දුප්පත් කෙල්ල සුමනා. අන්න බලන්න අන්න අන්න බලන්න කවුද මේ පාන්දරෙන් කතා කරන්නේ කියලා බලන්න බලන්න කවුරු කතා කෙරුවා කමන්නේ මුදියෑර මීහ තමයි මේ අපේ පවුල විනාශ කරන්න උගුල්ලා දින්නේ තේරුණාද ඊට වඩා උගුල්ලා දින්නේ නාමෙලා කියන ගුරා හැබැයි මිනිහා වැඩි කල් ගුරා වෙලා ඉන්න එකක් නෑ. ඌ ඉවරයි තව ටික දොහකින්. ඇයි එහෙම කියන්නේ? හරි තුගලක් කටවල දාතුරා. මං හිතුවා ඒ වගේ මහ ලොකු වින්නැහියක් ළඟදීම සිද්ධ වෙයි කියලා. ඈ කාටද වින්නැහියක් වෙන්නේ? ඈ බොලන් ලොකෝ. ඈ ඒ නාමෙලා කියන ගුරා ගුරෙක් නෙවෙයි කියලයි පැලැස්සේ වැසියෝ කියන්නේ. මිනිහයි ඉස්කෝලේ ඉන්න ලොක්කයි තව එක්කෙනෙකුයි තමයිලු මුවන් පැලැස්සේ කොල්ලන්ට කෙල්ලන්ට හරියට උගන්වන්නේ නැතුව උන්ව පේල් කරලා. ආ. විතරක් නෙවෙයි පංගුවක් ළමයි ඉස්කෝලෙන් දොට්ට දාලා. ආ. මොනවා නාමල් ගුරුවරයෙක් නෙවෙයිලු ලොකු මහත්තයාගෙන් මොනවද කිව්වේ මොනවා කීවත් ඒ තුන් දිනාටම යන්ට වෙනවා පැදුරු අකුලාගෙන එයි හදිනේ මොනවද මේ කියන්නේ නාමල් උගන්නන්න දන්නේ නැහැ කියලා කවුද කිව්වේ නෑ මම නෙමෙයි මම නෙමෙයි නමුත් නාමෙලා ළමයින්ට ඈ මේ අපි পায় ගහලා ඉන්න මහ පොළොව බැලුම් බෝලයක් වගේ ආකාශේ කැරකෙනවයි කියලා උගන්නලා <laughs> ඒගොඩ ගෙදර කිරිනේරින්ගේ කොල්ලා අමරපාල පොළොව කැරකෙන්නේ නෑ කියලා ප්‍රශ්න පත්‍රයට ලියවයි කියලා ඈ ඔය තව මොනවද ඇත්ත කියලා ඌට අමනපාලයා කියලා පන්තියෙන් දොට්ට දාලා. ඒ ළමයට කවුද ඉගෙනුවේ පොළව කැරකෙන්නේ නැහැ කියලා? ඈ? කොල්ලගේ අප්පච්චි. ඒ අප්පච්චිට ඒ රහස් පාඩම ඉගෙනුවේ මිනිහගේ මුත්තා කෙනෙක්. ඒ මුත්තට පොළොව මහී කාන්තාවගේ දබර ඇඟිල්ල උඩ තියාගෙන ඉන්න මේ අපි ඉන්න මහ පොළොවේ මිසක් ඈ ඔය ගුරා උගන්නන විද්‍යාවින්දා නෙවෙයි කියලා අමරපාලයා පුරස්න පත්‍රයට ලියලා. ඕ ඩිංගක් කවුද අමරපාල කිව්වේ? ඔය අමරපාල කොල්ලා තමයි අපේ වතුවල කජු කඩා කෑවේ. ආ මතකද? අපෝ මට මතකයි මට මතකයි. ඒ ළමයා කවුරු හින්දාද දන්නවද මේ මේ පාස් නූනේ? නාමෙලා ඒ පුරාණ මතේ අහක දාලා අලුත් විද්‍යාවක් උගන්වන්නට දඟලලා තියෙනවා. නමුත් කොල්ලා ගුරාට වඩා අප්පයි අප්පගේ මුත්තයි උගන්වපු ඒවා හොඳයි ඉහළයි කියලා උත්තර ලියලා. ඔව්. ඌට බින්දුව දීලා ඕ. කැලෑසියනුත් එළියට දාලා ඉස්කෝලෙම්ම ඩොට් ඔට්ට ආ වැරදුනේ අන්න ඒක මං හිතුවා මං හිතුවා ඔය වාගේ මෝඩ මව්පියෝ අල්ලාගෙන මුතියා මොකක් හරි කූට වැඩක් කරලා නා මිලුයි බිසෝවයි ඈත් කරන්ට දඟලනවද කියලා ඈ ලොකෝ මොනවද ඔයා ඔය සුටුපුටු ගාලා කියන්නේ ඈ කියන දෙයක් මගේ මේ කම් කැටි දෙකට හෙන්න කියනවා ලොකු දන්නවානේ මගේ මේ එක කනක් ඇහෙන්නවා අඩුයි කියලා ආ අපෝ යෝ මන් දන්නවා ඒ වුණාට මම මොනවා කිව්වත් ඇහෙන්නේ නෑ නේ නමුත් මේ නෑ කමන්නේ කමන්නේ කමක් නෑ කියලා අර කොහෙන්ද ආපු නාමෙලාට මගේ මේ මුවන් පැලස්ස වසමේ ඉන්න ළමයි පේල් කරලා දොට්ට දානවට කවුද කැමති වෙන්නේ ඈ ඒක නෙවෙයි ලොකු කොහොමද අර ටෙලිෆෝන් සීනුව නැවතුනේ කවුද දන්නේ ඒකත් මේ මහ පොළොව ඇඟිල්ලේ තියාගෙන නටවන පොළොව මහී කාන්තාවගේ වැඩක් එහෙම නැත්තම් මුවන් පැලැස්සේ ඉන්න ලොකුම කලු කඩකාර මුදියගේ ටෙලිෆෝන් කෝල් එව්වා එකක්ද කියන්න දැන් ඒ සේරම අමතක කරලා ඔය දත් මැදගෙන මූණකට හොදාගෙන අන්න අර සුමනාවති කෑම මේසෙට ගෙනල්ලා තියලා තියෙන හීල දිහා බලන්න. ම්ම් ඒ වැසුවඳ. ම්ම් මට මගේ මහා ගෙදරදී මම කාපු බීප්පු ආප පීප් රොටි, සීනි සම්බෝල, කිරිබත්, ලුණු මිරිස් අන්න ඒ වගේ කෑම තමයි සුමනා හදන්ට දාන්නේ. මූණ හොදාගෙන ඇවිත් බලන්ටකෝ. ඊට පස්සේ ඈ ඊට පස්සේ මට තියෙනවා ලොකු රාජකාරියකට යන්න. මේ ගොඩ පෙරක දෝරුවා මුණ ගැහෙන්නත් තියෙනවා. මොකක්ද ඔය හැටි ලොකු රාජකාරිය? ඇයි අර ගොඩ පෙරක දෝරුවා මුණ ගැහෙන්නේ? මං කීවා ඒ මිනිහා දන්නා ඉටිගෙඩියක් නෑ කියලා. ඒත් මිනිහගෙන් අහන් තමයි දුවන්නේ. මොකද්ද දැන් ඔය අහන්ට යන්නේ? ඈ? සුමනා ඔය තේ හදන්ට දැන් ඔය තේ හදන්ට ඒක ගැන අහන්නත් එපා. ඇහුවට මං කියන්නෙත් නෑ. එච්චරයි. ඒත් ලොකුට නොකිය මගේ අස්සන ගහන එක හරිද? ඒක හරිද නැද්ද? ඒත් මගේ රහස් වෙන කාටද මම කියන්නේ? පරණ පළ හිලව්වේ අර එතනට කියන්ටෑ. එතකොට ඒ දෙන්නම බලයි ලොකුව පන්නලා දාලා මෙතන පැල් ගහන්න. ඊ පටලවිල්ල කොහෙන් ඉවර වෙයිද කවුද දන්නේ? ඒ හින්දා ඒ පහුගියේ වූවා ආයෙත් ඇදගන්නේ නැතුව මේ ලොකුටම මං කියනවා කාරණාව. එතකොට ලොක්කි මට කියයි මං මේ පිස්සමට අස්සම් කරන එක හොඳද නැද්ද කියලා. ඕ මම ඇත්තම කියන්නම් ඇත්තම කියන්නම් ආපච්චි බාදයි බාදයි ඒ බාධාව බොහොම බලගතුයි අපච්චි හිටිය කාලේ මොකක් හරි ලොකු වැඩක් කරන්න පටන් ගන්නකොටම කවුරු හරි කිඹුහුමක් පිට කෙරුවොත් හරි නැතිනම් හුනේ චුක් චුක් ගෑවොත් ඒ වැඩේ කරන එක නවත්තනවා. ඒ හින්දා ඔය ඉස්කෝලේ ලොක්කයි නාමෙලුයි අර නෝනි ගෑණි මාරු කරන්ට කියලා ඉල්ලන පෙස්සමට අස්සම් කරන එක මං අද කරන්නේ නැහැ. මුදියටත් මං කියනවා බාධාවක් හින්දා ඔය පෙස්සමට මයි අසන ගහන එක අද කරන්නේ නැහැ කියලා. අර කෑම නිවෙනවා දැනටමත් හීතලයි. උදේ කෑමට හීර කියලානේ ඉස්සර ඉඳලම කීවේ. ඒ හින්දා ටිකක් ඔය හීතල වෙද්දෙන්. එහෙමනම් ඒ හීල අනුභව කරලා නිදාගන්න. ඊයේ රාත් නිදිමරාපු හින්දා. මං යනවා බිසෝ බලන්ට වෙද මාමයා ගෙදරට. ඒ බුරම්හි. ඒ මගේ අම්මා. බොට මතක නැද්ද? නාමෙලුයි මායි ගමනක් ගියාම බොට කන්ද බොන්න දීපු මගේ අම්මා. වෙදමැදුරේ වෙන කවුරුවත් ඉන්නවද දුවේ? නෑ අම්මා. ඔය ඉන්න සතාම තමයි බිරුයි. කෝ වෙදමාමා. කෝ නාමෙල්. ඒ දෙන්නම ගියා වැඩි රටේ ඉන්න ආදිවාසික උදවියගේ විස්තරයි මේ තව මොනවද මන් දන්නේ තොරතුරු වගේ කුයි ඒ සේරම මේ අපේ පුංචි රටේ ඈත ඉහත ඉඳලා ඉන්න ඇත්තුනේ වෙදමාමා බොහොම කැමති ඒ ඇත්තන්ගේ විස්තර අපේ නාමෙල්ට කියලා දෙන්න. නාමෙල් විතරක් නෙවෙයි මාත් කැමති. ඒ උදවියගේ පරපුර ගැන, ජීවන රටාවල් ගැන දැනගන්න. අම්මා එන්න ගියේ ඇතුළට. කොහොමද අප්පච්චි? අප්පච්චි හොඳින් ඉන්නවා. නමුත් ඇයි ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? නෑ නෑ කිසි දෙයක් වෙලා නෑ. ඒ තීරෑ සුමනයි මායි කෑම හදලා බලා හිටියා. ආවේ නෑ. ආවේ නෑ? කොහේ ගිහින්ද? ඈතක ගියාද? මං කීවනේ එහෙම යන්න දෙන්න එපා කියලා. අර papu අමාරුවේ ඉන්න. නෑ නෑ කලබල වෙන්න එපා දුවේ. අප්පච්චි මේ මුවන් පැලැස්සෙන් පිට කොහෙවත් ගියේ නෑ. එහෙනම් කොහෙද ගියේ? පරණ ඉඩම් ආරවුල උස්සන්ට ගියාද? නෑ දී. නමුත් අනේ මන් දන්නේ. මේක කියන එක හොඳයිද කියලා. කියන්ට අම්මා. මට නොකියන දෙයක් තද කරගෙන ඉඳලා වෙන කාටද කියන්නේ? හේකත් ඇත්ත. මගේ එකම දූට මිසක් වෙන කාටද මං දැන් ඇති දැන් ඇති. මොකද මට කියන්න හොඳද නරකද කියන එකේ තේරුම? අප්පච්චි කොහෙද ගියායි කීවේ? කලබල වෙන්න එපා මයිදු. අප්පච්චි ආයෙත් මුදියන්ස් එක්ක එකතු වෙලා මොකද්ද රහසක් කරන්ට යනවා වාගේ. මුදියා එක්ක කරන්ට යන රහස් වැඩේ මොකද්ද? ඒකම තමයි මයි හිතට බයක් දැනෙන්නේ බිසෝ. අපච්චිට අපි කොච්චර කීවද? මේ මිනිහා ආසරේ කරන්ට එපා කියලා. කෝ? කවදාවත් ඒක ඇහැව්වද? හේමදිවට මේ උපදේශ ගන්නට යන්නේ අර ගොඩ පෙරක දෝරු බස්තියන් ගාවට ගමේ කොල්ලෝ මිනිහා පයින් ඇවිදිනවා දැක්කම කෑ ගහනවා ඇයි බස්තියන් පයින් යන්නේ කියලා මට තේරුනේ නෑ ඒක මිනිහාගේ නම බස් තියන්නේ. ඉතින් බස් තියන් ඇයි බස් වල නොගිහින් පයින් යන්නේ කියලා යහන්නේ. <laughs> අප්පච්චිට උගත් වැදගත් නීතිඥ මාතුරු කොච්චර කීවද? ඔය ගොඩ පෙරක දෝරුවගේ ගුරුකන් අහලා අමාරුවේ වැටෙන්න එපා කියලා. කෝ ඒත් ඒ මිනිහා ළඟටමයි යන්නේ. මං හිතන්නේ අප්පච්චි මේ මිනිහට රැවටලා කියලායි. ඇයි දන්නවද? ඒ මිනිහා කීවලුනේ අපච්චිට මිනිහා හැමදාම උසාවියට යනවයි කියලා. උසාවිය ළඟට ගිහින් එළියේ හිටගෙන ඉඳලා අපච්චි වගේ උදවිය අල්ලගෙන සල්ලි කඩා ගන්නව ඇති. ඉතින් අපච්චි මේ සැරේ ඒ මිනිහාගේ උපදෙස් අහන්න යන්නේ අන්න ඒකයි මට දැනගන්න ඕනේ. අනේ ඒක තමයි මටවත් එලිදරව් කරන්න අකමැති. රහස ඕකයි. අප්පච්චි ඒක මට කියන්නේ නෑ. හැබැයි අප්පච්චිට බෑ රහසක් හංගගෙන ඉන්න. කතා කරනකොට මොනවද කීවි? ඒ කියාපු ඉවෙන් පුළුවන් ද රහස හොයාගන්න බෑනේ. අප්පච්චි මුදියා මුදලාලිට එකතු වෙන්නේ මුදියා මේ මුවන් පැලසේ කාට හරි ගිනි ගෙඩියක් දෙන්න කියලා අම්මා දන්නවනේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් අප්පච්චිගේ කටින් පිට වුණා බිසෝ. අනේ අනේ පින් සිද්ධ වෙයි කිසිම කෙනෙකුට මේ විත්‍යා සටහනක් තියන්න නම් එපා ඔන්න. පිස්සුද අම්මා? මං එහෙමත් කියනවාද? අර ඒ ගොඩහා ඉන්න කිරිනේරිස් කියන මිනිහා කොල්ලා මේ සැරේ ඉස්කෝලෙන් පේල් වෙලා දොට්ට දාලා කිරිනේරිස්ගේ අයියා මේ සෙමනේරිස්ගේ කොල්ලා බෝබ යලින් පාස් වෙලා ආ ඒක වෙන්න ඇති මේ සතියේ එහෙ ලොකු පාටියක් දාලා ලවුඩ් ස්පීකර් වලින් ගම දෙවනත්තෙන්ට මේ අනම්මනම් බයිලයි කපිරින් අය ඇහුනේ. ඉහි හරිය මන් දන්නේ. නුමුත් ඒ ඉස්කෝලෙන් දොට්ට දාපු ළමයා පෙල්ලුනේ ඉස්කෝලේ ලොකු මහත්තයයි මේ අපේ නාමෙලුයි නෝනියේ උගන්වන්නට දන්නේ නැති ඉඳයි කියලා ඒ තුන් දෙනාටම විරුද්ධව පිස්සමක් ගහනවා මගේ සුදු මැණිකේ ඔය විත්තියක් නාමයටවත් 200කටවත් කියන්න නම් එපා ඔන්න හොඳද අනේ තේරුණාද දුවේ ඇයි කියන්න එපා කියන්නේ මුදියා අපට මුල්ල ඉඳලම හතුරුකම් කරපු අපේ පරම හතුරෙක් ඒ මිනිහ ඔය කියන මෝඩ කොල්ලා මොකද උගේ නම අර අමරපාල කියන කජුහොරා ඌට උගේ අප්පච්චියා ඉගැන්නුවලු මේ මහ පොළොව කැරකෙන්නේ නෑ මේ පොළොව ආකාහේ පාවෙන්නෙත් නෑ මේ පොළොව පොළොව මහීකාන්තාව කියන මහානුභාව සම්පන්න දේවිනාංශයේ දබර ඇඟිල්ල උඩයි තියානින්නේ කියලා <laughs> අමරපාලයා ඒව ප්‍රශ්න පත්‍රයට ලියලා වෙන්න ති දොට්ට දැම්මේ. අමරපාල කියන ඒ කජුකිරි කොල්ලා විතරක් නෙවෙයි ඌ එක්ක ඉස්කෝලේ නොගිහින් කැලේ පැන්න තවත් ළමයි කීප දෙනෙක්ම <laughs> දොට්ට දාලා හොඳ වැඩේ. හොඳ වැඩක් වෙන්නේ කොහොමද දුවේ? ඒ ළමයින්ගේ දෙමෝපියෝයි නෑයෝයි සේරම එකතු කරගෙන මුදියා දූගේ අපච්චි ගම්මුලා දෑනියත් එකතු කරගෙන පෙස්සබක් ගැහැව්වොත් මොකද වෙන්නේ? ඈ මොකද වෙන්නේ? දන්නවනේ. මේ මේ පැලසේ ඉන්න අපේ හතුරන්ගේ හැටි. ඉතින් අම්මා අප්පච්චි ඇයි අර මිනිසුන්ව ගසා කන ගොඩ පෙරකෝ දෝරුව ළඟට යන්නේ? අප්පච්චිගේ අසන ගහන්න කලින් අප්පච්චි හැමදාම ඔය ගොඩ පෙරක දෝරුවා ගාවට ගිහින් කීයක් හරි දීලා ඒ මිනිහා කීවොත් විතරයි ආශාම් කරන්නේ. ඊයේ රෑ නින්දෙන් ඩොඩෝ ඩොඩෝආ කීවෙත් ඔය පෙස්සන් කතාවයි අස්වම් කරන එකයි කියලා දැන් මට හිතෙන්නේ. අපට මහා නරක කලදසාවන් ලැබලද නැත්තම් මනස්ගත වචන නොකිය ඔය ප්‍රශ්න ගැන අපි අපේ හිතවත් කීප දෙනෙක්ගෙන් අහලා බලමු අම්මා. මට දුක නාමෙලුයි ඉස්කෝලේ ලොක්කයි නෝනි. අර ඈත ඈත පළාතකට මාරු කරලා දැම්මොත් මොකද වෙන්නේ කියලා. හරි එහෙම දේවල් සිද්ධ වෙනවා මේ ලෝකේ. ඊටත් වඩා බිහිසුණු බලාපොරොත්තු නොවුණු දේවලු සිද්ධ වෙනවා. නමුත් මගේ ලොකු ඉස්කෝලේ ගුරුතුමයි නාමෙලුයි අපේ වෙද සීයයි ඒ වගේ දැන උගත් තුන් හතර දෙනෙක් ඉන්නවා අම්මා අපට හොඳ ගුරුහරුකම් දීලා අපව ආරක්ෂා කරගන්න. ඒ හින්දා අම්මා බය නැතුව ඉන්න. අන්න බලන්න කවුද ආවේ කියලා. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිගසේකර රෝහණ ශිරවර්ධන සහ රත්නාලාල්නී ජයකොඩි. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්සේ නිෂ්පාදනය නන්දා ජයමාන්න